ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් ප්‍රයාදර රසික රසිකාවනි මේ ඇරඹෙන්නේ එදිදා සංග්‍රහයයි. පෙරක් නොමැති කව් සසරේ මහා බඹු කවියා විතරේ ඔහු රිසි යමතෙක් හැසිරේ මුළු ලොව ඒ අතට හැරේ කුමාරතුංග මුනිදාසයන් මේ කවිය ගෙනහැර දැක්වුවා ආනන්ද වර්ධන කියන පැරණි ඉන්දියානු ਵਿਚාරකයාගේ සූත්‍රය අනුව එනිසා මේ පිළිබඳව කල්පනාවේ තබාගෙන උසස් කලාකෘති රස විඳින්නට හැම විටකම ඉටා ගන්නට ඕනේ. සෝමතිලක ජයමහා විශාරද ගායකයාණන් ඔහු විසින් ගායන ලද මේ වෙසක් සමය නිසා තලංගම ප්‍රේමදාස කවියාගේ ගීයක් මට මතක් වෙනවා. අපි බලමු ඒ ගීතය රස විඳින්නට. Thank you. රසබිම්බර මාරතෙනග සංහාරති රගා සමග පලවා හලවිත රාගි බුදුන් වඩිනවා හද වේක බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනග සංහාරති රාගා සමග පලවා හලවි කරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන් සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන් ගමන් දෙහිය අංගී රස පුතුන් වඩිනවා හද දෙස පුතුන් වඩිනවා සවනත් බුදු රැසින් දිවිදා කරුණාවේ මුදු බැල්මෙන් සවනත් බුදු රැසින් දිවිදා කරුණාවේ මුදු බැල්මෙන් මුළු දියතෙහි සිසිලමවා බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා ගංගුලේ සෙනෙහි ගංගේ බුදු කුණෙහි තරංගනගේ ගංගුලේ සෙනෙහි ගංගේ බුදු කුණෙහි තරංගනගේ සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා රසබිම්බර මාර සෙනග අන්හාරති රගා සමග පළවා හලවි කරාගි බුදුන් වඩිනවා හද වෙස බුදුන් වඩිනවා යමකු යම් වේදිතයක් විඳ ගැනීමෙන් පසු චලන රේඛා වර්ණ හෝ වචන සංයෝග මගින් ඒ වේදිතය ෆීලිං කියන ඒ අයුරින්ම අන්‍යයන් තුලද දැනවීම කලාවේ කාර්යය කියලා ලියෝ ටෝල්ස්ටෝයි තුමා what is art පොතේ කලාව යනු කුමක්ද කියලා මේ පොත පරිවර්තනය කළා මහාචාර්ය ඒවි සුරවීර සිංහලයට එයින් තමයි මේ අදහස උපුටගත්තේ ඩී ඩී දැනි සංගීතවේදියා පුංචි ළමයින්ට බොහෝ නිර්මාණ කළා කියනවා. අශෝක කොළඹගේ විසින් ලියන ලද මේ ගීතය විශාරද නන්දාමාලනී පුංචි කාලේ ළමා පිටියට මුලින්ම ගැයුවා. අපි බලමු මේ ගීතය මේ කාලයට බොහොම ඔබිනවා. හිත සුව පහන් කෙරෙන ගීයක්. ඔබ ගීතා මුල සමාන වෙලාති සුවඳ මලී සරසින්නම් සුවඳ මලී සරසින්නම් සාදු සාදු සංගතසින්නම් මම සාදු

සෙවනේ රණවන්නම් නිසාදු නිසාදු නෙළුම් මලක් වෙන්නම් මම නෙළුම් මලක් ඔබගේ පියාවර මනුම දිරේ ඔබගේ පියාවර මනුම දිරේ බුදු පාසින්නම් දෙන්නම් බුදු පාසින්නම් දෙන්නම් සාදු සාදු සමාන වැලක් වෙන්නම් මම තමන් වැලක් සෑම කුසුමකටම ඊට අයිති විශේෂ ගුණයක් වර්ණයක් හා සුවඳක්ද තිබෙනවා. සියලු ස්ත්‍රීන් වාමානමින් හැඳින්වුණත් ඔවුන් පිළිබඳ විවිධ විශේෂතා තිබෙනවා. කුසුම් අතර මෙම පාටලී කුසුම අලංකාර වෙනවා. නෙතට ප්‍රියද වෙනවා. ඒපී ගුණරත්නගේ අදහසක් තමයි උපුටලා දැක්වූලේ. වාමා කියලා කියන්නේ පුරුෂයන්ගේ වම් පැත්තෙන් තමයි නිරන්තරයෙන් කාන්තාව සිටින්නේ. මේ කාන්තාව බැලුවම අම්මා මාතෘ ජනනී බොහෝ වචන තියෙනවා ඇයට. ඇය තමයි සසුන් සැකසිය බුදු සසුනේ සංස්කෘතිය ඉදිරියට ගෙන එන පින්කෙත ආනන්ද සමරකෝන් මේ සංගීතවේදියා ගීපද රචකයා ඔහු චිත්‍ර ශිල්පියෙක් එකාතකින් බැලුවා ඔහු විසින් ගායන ලද මේ ගීතය අපි සොයා බලමු में මෙලෙසදේ මේ වල් මැල වී යතේ අප කුණු කය මෙලෙසදේ සීලි කුණ්ඩම පාල ලෙසේ සිඳ නැති සසරේ මෙලොවින් යන කල නැසී සුබේ මුනිදාදේ සුබේ උදමුමේ පුතුම් දයෝකනාද පාද පාස්නේ ලැබ බැගියන ප්‍රීති සාදරේ උදමුමේ අප අධ්‍යාපනය තුළින් ගොඩනැංවිය යුත්තේ එකිනෙකා කෙරෙහි ආදරයෙන් මිත්‍රත්වයෙන් සහයෝගයෙන් වැඩ කරන රටට සමාජයට සුබදායි සමාජය එහි වෙසෙන්නන්ට හා මතු උපදින්නන්ට යහපත් තැනක් කිරීම සඳහා කටයුතු කරන යහපත් මිනිසෙකුමයි ඒ සඳහා ඔහු තුල යහපත් ආකල්ප ගොඩනැංවිය යුතුය සමාජයට හිතකර ජීවන දර්ශනයක් ගොඩනැංවිය යුතුය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඔබ කියවා තිබෙනවා නම් ඔබට ඒ උකහා ගත හැකි ජීවන දර්ශනය අප්‍රමාණයි. වෙසක් කාලේ වෙසක් මල් පිපෙන හිත සුව පහන් ඇතිවරන මේ කාලේ අපි බලමු විශාරද සුජාතා අත්තනායක විසින් ගායන ලද මේ ගීතය ඔබ කැමති වෙයිද කියලා. පුද දෙනු බැති මල් පොකුරුලයි අරුණාතාගර තණ්ඩම්මාතර ඥාන දිවාකර සිලොවති ඔබ පද සිහි කළ දේවි මුද දිනු බැති මල් පුපුරුලයි पर्वते වෙද දෙවුරම් විහිරි වෙනින්ද ඉමිරි වන පද දෙසනු විමි ඒ වන පදවල සිසිලස විඳිනිමු ඔබ නෙත් කරුණා පෙරමුදු සුවඳ පිරිකුඹු මියුරු අඹගෙඩි පුලහෙල කුසුම ලියපිය තෙපල රන් කිඳි සල සුදු සෙමර සේසත් ගිජිඳු නොද වැඩි බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩි තොටගමේ රාහුල හිමියන් සැලලිහිණි සංදේශය ලියද්දී සුබ දසුන් ගැන සඳහන් කළ ඒ කවියේ එක තැනක තිබෙනවා ලිය පිය තෙපල ප්‍රිය තෙපුල් ඇති කාන්තාව සුබ දසුණක් කියලා. ඒ බඳු සුබ දසුන් බොහෝසේ අපට සිංහල සංස්කෘතියේ දැක ගන්න පුළුවන් අනෙක් සංස්කෘතීන් වලත් ද්‍රවිඩ සංස්කෘතියේ මුස්ලිම් සංස්කෘතියේ කතෝලික සංස්කෘතියේ ඒ ඒ අනන්‍යතාවන් අනුව සුබ දසුන් තිබෙනවා කෙසේ වුණත් ගැහැණියට ස්ත්‍රියට සුබ දසුණක් ලෙස සැලකනවා. විවිධ ප්‍රශ්නක් තිබෙනවා ඇයට. නමුත් ඇය සුබ දසුණක්. ඉතින් අපි තව ගීතයක්. මේ ගීතය රසවින්දෙන්න සෝදානම් වන්නේ ජගත් වික්‍රමසිංහ ගායන ශිල්පියාගේ සංගීතඥයාගේ කටහඬි. මේ ගීතය අපි ඔබටයි තිලින කරන්නේ. සඳ කිඳුරිය ඔබ මෙයි දෙකයෙහි කිනි එවිදු මොන පෙන්ඩි මිනි මෙවුලේ රන්දසු පැගේ රතු කටරුළු පරසේ ඔබ ඉඟදඟ වතුරයි නිරුවත් ලැබ කුසුමයි සුපුල් තෙතොලේ සුසුමින් කාමී පැකින් සහනම් පළවෙල සොල්නා සඳ කිඳුරිය ඔබ මේ දෙකයෙහි ගිනි ඒ පින බැඳීමේ මෙවුලේ රන්දසු පැගේ රතු කටරුළු පයසේ සිත අනුන්ටය සෙවුනා කින්නර නාරි දික්ගේ නටනාදාසි සඳ කිඳුරිය ඔබ මේ දෙකයෙහි කිනි එවිදු දින බැඳි මිනි මෙවුලේ රන්දසු පෙගේ රතු කටරුළු පලසේ ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක